උතුරෙන් හමුදාව එළවන දවසක් හදන්න. උතුර බුදු පිළිම ගලවන දවසක් හදන්න. මේ රට නැවත අස්ථාවර කරන්න කවුරු හරි දේශපාලනයේ තීරණ ගන්නවා නම් ඒවත් දිනන්නේ නැහැ. මේක දනදා හාමුදුරුව වැඩ ඉන්න රට. ජයසිරිමහ බෝධීන් වහන්සේ වැඩ ඉන්න රට. මේ රට ඉතිහාසයේ හැම වෙලාවෙම අඳුරු අමාරු තැනකට ගියාම මේ රට ආයේ ගැලුණා. සුද්ධෝ ආව, ලන්දේසියාව, පරංගියාව කවුරු ආවත්, චෝල අධිරාජ්‍ය මොකු ආවත් නැවත නැවත මේ රටේ අභියෝග වලට මුහුණ දෙමින් ඉස්සරහට ආවා. අවසාන උඩරට රාජධානිය අල්ලන්න හම්බෙන්නේ නැහැ සුද්දට. අර රජු රජු සහ ප්‍රභු නිලමේවරු අතර අරුබුදයක් හැදුවේ නැත්තම්. අදත් කරන්න හදන්නේ මේක. අදත් ඒකෙම අලුත් පිටපත තමයි මේ රඟ දක්වන්න හදන්නේ. හැබැයි එදාට වඩාද මේ රටේ මහජනයා ඉතාමත්ම ප්‍රබුද්ධෝ මේ தත්ත්වය තේරුම් අරන් ඉන්නවා. ජනාධිපතිතුමා යුද්ධ දිනලා බටහිර න්‍යාය පත්‍රයට අනුව මේ රට නටවපු නැති හන්දා පෙරදිග ප්‍රධාන දේශපාලන බලවේගෙක් රාජ්‍යයන් එක්ක එකට එකමුතුව මේ රට මෙහෙවන හන්දා. අද ලෝකයේ අංක එකේ බලවතා ආර්ථික වශයෙන් චීනය. ඒ ආර්ථික බලවතන් සමග එකතු වෙලා මොකද වුණ අපේ දේශපාලන කොන්දේසි දාන්නේ නැහැ ෆෙඩරල් කරපන් අර කරපන් කියලා. ඒ ඒ බලවේගත් සමග අත්වල බැඳගෙන අවුරුදු 5කින් යුද්ධය ඉවර කරලා ගෙවිච්ච අවුරුදු 5න් දශක 5ක වැඩ ප්‍රමාණයක් කරලා රටේ තිබිච්ච තත්වයේ අඳුරු තත්වයේ වෙනස් කරලා මේ රට නැවත නිසි මගට ගනිමින් ඉන්න වෙලාවක ඒ අයට ඕන මේක වළක්වලා අර රූකඩ පාලනයක් නැවත අටව ගන්න. අබල දුබල පාලනයක් නැවත අටව ගන්න. ඒකට තමයි මේ කට්ටිය මේ දැන නොදැන දැන හෝ නොදැන කරගහලා තියෙන්නේ. Tamanගේ පෞද්ගලික පතු වෛරයන් චන්ද්‍රිකාට තියෙනවා එක වෛරයක්. ඒකට තමයි කිව්වේ ඇගේ වෛරය කියලා. දැන් ඇගේ වෛරයට අමතරව උගේ වෛරය, මුගේ වෛරය, අරයාගේ වෛරය, මෙයාගේ වෛරය මේ ඔක්කොම එක එක පුද්ගලික වෛර. මේ වෛර තියෙන අය එකතු කරන තැනක් මෙතන. අපි කියන්නේ මෙහෙමයි දේශපාලනයේ කවුරුවත් 100% තෘප්තිමත් නැහැ. දේශපාලනයේ හැමෝටම හැම වෙලේම තියෙන අතෘප්තියක්. හැමතිකම ගත්තු මිනිහා තව මොකක් හරි නැග ලැබුණයි කියලා ඒකට දුක් වෙනවා. එහෙම කරුණු මත මේ රට මේ රට නැවත ආපස්සට අදින්න මේ රටේ ජනතාව විද තියන්නේ නැහැ. අපිට තියෙනවා ලොකු වගකීමක්. මේ මේ මේ එකතු වෙන්නේ මොකද්ද මොන මොකද්ද මේ රටට දෙන්න? එතුමන්ලම කියන්නේ දින 100න් අරක අහෝසි කරලා රනිල් ඔය ආගමති කරනවා. විදායක ආගමති කරනවා. ඒ ඕකද දැන් මේ රටේ ජාතික උමනාව. ජනතා විමුක්ති පෙරමුණට ඕනේ ඒකද? හෙළ උරුමයට ඕනේ ඒකද? ඊළඟට මේ රටේ මහජනයාට ඕනේ ඒකද? මේ වික්‍රමසිංහ මහත්තයාව විධායක අගමැති කරන ප්‍රශ්නයද දැන් අපිට තියෙන්නේ. ඒකද මේ රටේ මහජනයාගේ ප්‍රාර්ථනාව? ඒක තමිල් ඩෑස්පෝරාගේ ප්‍රාර්ථනාව. අද සම්බන්ධන රැස් වෙනවා. සම්බන්ධනීය පාර්ලිමේන්තුව විකුවා බොහොම